ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ නිසන් වනේ පවත්තන තවත් වැඩමුළුවක භාවනා වැඩමුළුවක මේක මම හිතන්නේ අංක 49ට වැටෙන්නේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වෙන් කරගත්ත කාලය. ඉතින් ඒ සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධාරෝ ධාරෝ ත්වම් භික්ඛවේ පබ්බජිතෝ සුසුකාලකේසෝ භද්දේන යොබ්බනේන සමන්නාගතෝ පටමේන වයසා අනික්කීලතෝ කාමේසු භුංජ භික්කවේ manussකේ කාමේ මා සංජන්තිකං හිත්වා කාලිකං අනුධාවීති තී ස්වාමීන් වහන්සේ මෑඩියෝනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ වැඩමුළුවක් පවත්වන හැම වෙලාවෙදීම ඒ භාවනා මනස්කාරයට දක්වන සූතමේ අනුග්‍රහිතයක් වශයෙන් ධර්ම දේශනා ඉදිරිපත් කර ගන්නවා. ඉතින් සඳහා සාමාන්‍ය සම්ප්‍රදාය වශයෙන් කරන්නේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදිච්ච සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයේ අන්තර්ගතය හැකිතාක් දුරට අපි මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතේට භාවනාමය ජීවිතේට Brahmachari ජීවිතයට ජලපෙන ආකාරයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීමයි. ඒක මුහුකුරා ගත්තේ නැති චේතෝ විමුක්තිය මුහුකුරවා ගැනීමට ඒක ඵල ඥානයක් දක්වා ඉදිරියට تعلق කරගෙන යෑමේදී දක්වන්න ඕනේ අනුග්‍රහ පහෙන් එකක් තමයි සූතමේ අනුග්‍රහිතේ. නම් වශයෙන් කියනවා නම් අනිත් ඒ වගේ අනුග්‍රහ කළ යුතු දේවල් තමයි සීල අනුග්‍රහිතය. අපි ඒ නිසා මේ පිරිස් භාවනා කරන්න ඉන්න පිරිස් උපෝසත අට්ඨාංග සීලේ පිහිටුවලා පිරිසට හිත අලුත් කරගන්න සීලය උසස් කළ දෙනවා. ඒ වගේම තමයි සාකච්ඡා අනුග්‍රහිතය. සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්නේ අසුතානික ගහිතයට වෙනස් දෙයක්. අපි ඒ සඳහා හැකි ශක්ති ප්‍රමාණේ ධර්ම සාකච්ඡා සහ කමඨාන් සුද්ධ කිරීම කරනවා. ඒ සඳහාත් කාලසටහනේ පැයක් වෙන් කරනවා. ඊට පස්සේ සමත අනුග්‍රහිතේ කියලා හිත සති සමාධියෙන් පෝෂණය කරලා හිතට ඒ බුදුහාමුදුරු පෙන්වපු ඒ සූතමේ කාරණා දිරව ගන්න අරිනවා දැක ගන්න අරිනවා පරිභෝග කරන්න අරිනවා ඉතින් ඒක හුඟක් වෙලාවට මේ වගේ භාවනා වැඩමුළුවකදී පර්යංක භාවනාවල සාමූහික ඉඳගෙන කරන භාවනාවලදී ගොඩක් ඒ අර සමතේට අදාළ සැපයිලවන කරුණු, සප්පාය කරුණු පුළුවන් තරම් පෙළ ගස්වලා දෙන්න උත්සාහ කරනවා. ඊට අමතරව විපස්සනා අනුග්‍රහිතය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඇති හැටිය දැකීමට එහෙම නැත්නම් සිද්ධියක මුලැමැදාග ඒ සිද්ධියත් එක්ක ගැලී ගන්න නැතුව බලන්න හැටි එහෙම නැත්නම් ඒකේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මේ පැත්තෙන් බලන හැටි එහෙම නැත්නම් සංසිද්ධියක නාම රූප ධර්ම වෙන් කළ බලන හැටි ආදි වශයෙන් අර විදියෙන් ඔප්නංවා ගන්නලද දැනුම විපස්සනාවෙන් විස්තර කරලා විසිතුරු කරලා පතුරු ගහලා බලන ක්‍රමය මෙන්න මේ පස් ආකාරයකින් අනුග්‍රහ කිරීම තමයි මූකුරවා ගත්තේ නැති චේතෝ විමුක්තිය හිතේ විමුක්තිය මුහුකුරවා ගැනීමට ඒ අනුව ඵලයක් ලබා ගැනීමට සරුවචන වහන්සේ යෝජනා කරලා තියෙන ක්‍රමය. ඒක අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ කරනකොට මේ ඉන්න පිරිස ඔක්කොටම මේ අනුග්‍රහිතයන් සමාකාරව අවශ්‍ය නැතුවත් ඇති. සමහර ඇත්තෝ දැනටමත් යම් යම් අංශෝලින් දියුණුයි නැත්නම් සම් යම් අංශෝලින් දුර්වලයි. ඉතින් අර පිරිසකට අත දෙන වෙලාවක් වශයෙන් අපි ඔක්කොටම එක හැන්දෙම තමයි බෙදන්නේ. ඉතින් ඒ නිසා ධර්මදේශනාකට ඉදිරිපත් වෙන කරුණු ඔක්කොටම සමසේ රස වෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් අපි පිරිසක් එක්ක වැඩ කරන නිසා අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඒකෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් හැටි ගන්න. දේශනා කරන්න අවසයෙන් මමත් උත්සාහ කරනවා හැකි තාක් දුරට නිදර්ශන ප්‍රායෝගික කරුණු මූලධර්ම කරුණු වලින් මේක සාරු කරලා ඒ කතාව ධර්ම දේශනාව ප්‍රායෝගිකව Tamanට අත්‍යවශ්‍ය බව වැටුනේ නැතත් සුතමේ වශයෙන් රසයක් ඇති කරගෙන ධර්ම රසයක් සුතමේ ඥානයක් සඳහා හෝ හේතු වෙයි කියන අදහසින් ඒ සඳහා මම මේ වැඩමුළුව සඳහා තෝරාගත්තේ සුසීම සූත්‍රය ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සමිද්ධි සූත්‍රය. සූත්‍රේ නම සමිද්ධි සමිද්ධි කියලා කියන්නේ සිද්ධියට අදාළ වෙච්ච ස්වාමීන් වහන්සේගේ නම සමිද්ධි සූත්‍රය මේක සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ සංයුත නිකායේ බුද්ධ ජයන්ති පොත්පලේ නම් පළවෙනි සංයුත නිකායේ පළවෙනි කොටසේ ඒක දේවතා සංයුත්තේ කියලා සඳහන් කරලා තියෙන්නේ. සගාතක වර්ගය කියලත් මේකට කියනවා. ඒ දේවතා සංයුත්තේ සඳහන් වෙච්ච සූත්‍රය. ඒ සූත්‍රයේ අපි මෙතෙන්ට නිකන් මේක පැහැදිලි කරගත්තට පස්සේ සූත්‍රයට නිදාණය නැත්තම් සූත්‍රය ඇතිවීමට පසුබිම සාකච්ඡා කරුවොත් ඉදිරිපත් කළොත් ඒක හරි රසවත් මේ සුසීම කියලා කියන්නේ දැකු බැලූ බැල්මට ඊ타ත්ම ප්‍රියෝපදවන මුද්දටම භද්‍ර යවෝනේ ඉන ස්වාමින් වහන්සේ නමක් මේ ස්වාමින් වහන්සේ රජගහනුවර සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ රජගහනුවරට ගිහිල්ලා ඒ රජගහනුවර දැනටමත් තියෙනවා තපෝදානදිය ඒක උනුදිය ගංගාවක් ඉතින් ඒ උනුදිය ගංගාවේ පැම්පහසු කරපුවාම හරි සනීපයි ඉතින් දැනට උනත් ඇත්තට ඒ තපෝදාවනේට කිට්ටු කරන්න බෑ පිරීලා කොච්චරක් වස්සෙනක කිට්ටු කරන්න බෑ සමහරලාට ඒ උණු දිය වලින් ගලන වතුර බට පිහිලි හදලා තිනවා. ප්ලාස්ටික් බෝතල් වලට වතුර පුරලා විකුණනවා. ඒ තරම් ඒ තපෝ දාන නදී වතුර වල තියෙන රෝග සුව කරන ගතිය සහ උණුදිය වල තියෙන සුකෝපභෝගී ගතිය නිසා එදත් ඉල්ලුමක් තිබිලා තියෙනවා අදත් ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තපෝ දාන නදී පැම්පහසු කරලා සිවුරු දෙක වේලෙන්ඩ දාලා අන්දනේ පිටින් අවුවෙන් වේලෙන් ඇරලා ඉන්න වෙලාව. තුන් සිවුරම ඇඳගෙන නැහැ. අඳනේ විතරක් ඇඳගෙන නාපු වතුර වේලෙන්ද අවුව තපින වෙලාවේ එතෙන් ඩාපු దేవතාවෙක් ඒ ස්වාමීන් වහන්සේට කරපු ප්‍රකාශයක් තමයි මේ සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දැකපුවාම මන බඳනවා <clears throat> වෙන විදිහට කියනවා නම් සමලිංගික සේවයට ගණ්ඩ හිතන කොල්ලෙක්. එච්චරයි අද කාලේ වචනෙන් කිව්වොත් එහෙම ටිකක් එක හිතට අමර අප වෙන්න ඉඩ තියෙනවා. ඒ තරම් ආසහිතන මේ ස්වාංශගේ භද්‍ර යවන රූපේ දැක්කට පස්සේ අර దేవතාවා ඒ ස්වාමීන් වහන්සේට කියනවා දහරෝතු අම් බික්ඛු පබ්බජිතෝ. භික්ෂුවනේ භික්ෂුව උඹ ඊටාම තරුණ වයසේදී පැවිදි වෙච්ච එක්කනේ. සුසුකාල කේසෝ භද්දේන යොබ්බනේන. කාලේ හිස තාම කළුයි සුසුකාල කේසෝ බද්දේන යොබ්බනේන සමන්නාගතෝ භද්‍ර වූ යෞවනයෙන් සමන්වාගත පිරිලා ඒ කියන්නේ හොඳටම තරුණ ඔදය තියෙන වයසේ පැවිදිච්ච කෙනෙක් පටමේන වයස තුන්කල් ජීවිතේ තුන් කාලේ කැඩුවොත් පළවෙනි කාලේ ඒ කියන්නේ මැද වයස නෙවෙයි පැසුලියම් වයස නෙවෙයි භද්‍ර යෞවන වයසේ ගත කරන්නේ අති අනිකිලේශෝ කාමෝ උඹ කාම ක්‍රීඩාවල් කරලා නැහැ තව. ඒ කියන්නේ කාමයේ යෙදිලා කාමයේ රස දන්නේ නැහැ. කාමයට යෙදිලා අත්දැකීම් නැති කෙනෙක්. ඒක නිසා බුංජ බික්කු මිනිස්සෙකේ කාමයේ. මිනිස්සු ඔන්නෝක පැත්තක දාලා ගිහලා මේ මිනිස්යන්ට බින්දින්න පුළුවන් කාමයේ බුද්ධි විඳපන්. මේ దేవතාව අර ස්වාමීන් වහන්සේට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන හැටි. මා සම්දිත්තිකං හිට්වා කාලිකං අනුදහවි. මේ අත්පනාපෙට වෙඳෙන්න පුළුවන් කාම සැපේ පැත්තක තියලා ඔය කවදදෝ හම්බ වෙන නිවන් සුඛයක්, ඔය කවදදෝ හම්බ වෙන භාවනා සුඛයක්, ඔය කවදදෝ හම්බ වෙන ධ්‍යාන සුඛයක්, ඔය කවදදෝ හම්බ වෙන නිර්ාමිෂ සුඛයක් පිටිපස්සේ යන්න එපා. මම හිතනවා ඇත්තටම අර්ථයෙන් ධර්මයෙන් හොඳම හොඳ අනුශාසනාවක් මේ ලැබිලා තියෙන මෙතන ඉන්න කට්ටිය නම් වැඩක් නැහැ මොකද මේ කට්ටිය ඔක්කොම නාකි. මේක තේරෙන්න නම් හැප්පෙන්න නම් තරුණ වයසේදී වෙන්න පුළුවන්. නමුත් අපිට අපේ මමත් නැකි දැන්. අපිට අපේ ජීවිතයේ ඒ තරුණ යොබ්බණයත් එක්ක ගලපලා බලන්න පුළුවන්. අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු හැම කෙනාම ওই ටික කරපු නිසා තමයි මෙච්චර නාකි උනේ. මේ භාවනාවට අපිට පෙළඹෙන්න බැරි උනේ దేవතාවා කිව්වත් එකයි, යකා කිව්වත් එකයි, මනුස්සයා කිව්වත් එකයි, නෑදෑයා කිව්වත් එකයි, ගුරා කිව්වත් එකයි, අම්මා අප්පා කිව්වත් එකයි ওই ටික තමයි තරුණයන්ගේ සහ තරුණියන්ගේ නිතර කනපින්දම. ඒ කියනවා ඔය කාලිකයේ සාන්දිටිකයේ අතහැරලා කාලිකයේ පිටිපස්සේ යන්න එපා. සාන්දෘෂ්ටික වශයෙන් ඇහැට රස දෙන, සාන්දෘෂ්ටික වශයෙන් කනට රස දෙන, නාසයට, දිවට, කයට, මනසට රස දෙන මේ අස්පනා අපිට තියෙන කාමයේදී මේ මොකටද ඉස්සරහට දෙඤ්ඤම් කියලා දෙන කාලිකයක් පිටිපස්සේ යන්නේ. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා පුරුෂයෙකුට ස්ත්‍රී රූපේ තරම් මන පිනවන වෙන මොකක්වත් නැත්තේ. ස්ත්‍රී සද්දේ තරම්, ස්ත්‍රී ගඳ තරම්, ස්ත්‍රී රස තරම්, ස්ත්‍රී පහස තරම් මොනම මන පිනවන දෙයක්වත් නැත්තේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේ ඒතදග්ග පාළියේ අංගුත්තර නිකායේ පළවෙනි වර්ගයේ සඳහන් කරලා තියෙනවා නාහම් භික්කවේ අඤ්ඤං සමනුපස්සාමි යදිදං ඉත්‍ති රූපං ඉත්‍ති ගන්ධං, ඉත්‍ති රසං, ඉත්‍ති සද්දං, ඉත්‍ති පහස. යදිදම් පුරුෂේ. පුරුෂයෙකුට ස්ත්‍රී ගන්ධ රස පහස විතර වෙන මොකක් රස නැහැ. ඒකෙම සඳහන් කරනවා ස්ත්‍රියවකට පුරුෂයෙක් දැකීම පුරුෂ කටහඬ ගන්ධ රස පහස විතර වටින දෙයක් නෑ ඒක ඇස්මනා අපිට දැකිය හැකි සුරතාන්තයක් මේ ලෝකේ තියෙන වටිනාම දෙයක් නිසා දෙවියෝ කියනවා. ඒකට අපිට හිතා ගන්න පුළුවන් දෙවි කෙනෙක් මනුස්ස ලෝකේ ගැන හිතාගෙන ඉන්න හැටි. මොකද දෙවියන්ට දිව්‍ය ලෝකෙදී ලැබිච්ච කය ඊ타මත්ම ඕලාරිකයි. ඒ ඕලාරික කයෙන් ওই පහස විඳින්න බෑ. දකින්න පුළුවන් ගන්ධ රස ඇති පහස විඳින්න බෑ. මේ කයේ තියෙන සුකම ගතිය නිසා එතකොට මේ දෙවියන් පේන්නේ මිනිස්සෙ ඉන්න යටින් බලනකොට ඊටාම වටින අවස්ථාවක් ලැබිලා තියෙන හොඳ අල්ල බදා ගන්න පුළුවන් හයිය දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආලිංගණයට හොඳටම පහසුකම් තියෙනවා. ඒ තියෙද්දි මේ මෝඩ හාමුදුරුවෝ ජීවිතේ ප්‍රථම වයසේදී පැවිදි වෙලා මේ සාන්දිටික පැත්තක තියලා කාලිකයක් පිටිපස්සේ දුවනවා. ඉතින් ඒ දෙයියෝ ඇවිල්ලා බොහොම අනුකම්පාවෙන් තමයි අර හාමුදුරන්ට කියන්නේ භද්‍රෝ භද්‍රෝ භික්කවේ තුං පබ්බජිතෝ උඹ භද්‍ර යවුණේදීම පැවිදි වෙලා ඉන්නවා. සුසු කාල කේසෝ තාම කෙස් කලුයි බද්දේන යොබ්බනේන සමන්නාගතෝ භද්‍ර වූ යෞවනයේ සමන්නාගතයි. එහෙම නැත්නම් ඔදයෙන් තරුණ ඔදයෙන් සමන්නාගතෝ අනිකිලීස කාමෝ. ඔබ තාම කාම ක්‍රීඩාවල් කරලා නැහැ. කාමයේ රසය දන්නේ නැහැ. ඒක නිසා මේ මිනිස්යන්ට අයිති කාමයේ බුද්ධ විඳපම් මේ දෙයියෝ ඊර්ෂ්‍යාවෙන් කියන්නේ. ඔබට හොඳ ලස්සන කයක් හම්බෙලා තියෙනවා. හොඳ ලස්සන අනිකෝ සියලු සම්පත් ලැබිලා තියෙනවා. අපිටවත් හම්බෙච්ච නැති එක ඇයි මිනිස්සුયો ගිහිල්ලා මේ කාම ක්‍රීඩා කරන්නේ නැත්තේ ඇයි කාමේ බුද්ධි විඳ නැත්තේ මා සම්දි ටිකන් හිටවා කාලිකන් අනුදහල් මේ සාන්දෘෂ්ටික වූ අස්පනා අපිට බලන්න පුළුවන් කාමයක් තියේදී ඇයි මේ කාලිකය අනුධාවනය කරන්නේ ඉතින් ওই ටිකම තමයි ඇමරිකාව අපට කියන්නේ ඒගොල්ල සම්පූර්ණ කාම ලෝකයක ඉඳගෙන අපිට කියනවා ඔබ මගුලක් බිස්සුවක් කියලාද මේ බුද්ධ ධර්මයක් කියලා එකක් බදාගෙන ඔන්නක විශ්කොල දාපල්ලා විශ්කල දාලිවලා රිසිසේ කාපල්ලා රිසිසේ බින්දපල්ලා රිසිසේ ඉඳපල්ලා එතකොට උඹලට මේ රට දියුණු කරන්න පුළුවන් උඹලගේ පිස්සු අදහසොත් එක්ක අපිට බල දියුණු කරන්න බෑ නිසා සුද්දෙක් කියලා තියෙනවා ලංකාව කොහොම දියුණු කරන්නද මේ තරුණ තරුණියෝ හැන්දෑ වෙනකොට හතර පහ වෙනකොට ගිහිල්ලා බෝධිය ගාව ඉඳගෙන අත් දෙක එකතු කරන කුටු කුටු කුටු කගා ඉන්නවා කිසිම වැඩක් කරන්නේ නැහැ. ඉතින් උණ්ඩ මොකටද ණය දෙන්නේ? උන්ට මොකටද ආධාර කරන්නේ? මොකද උන්ට දිනු වෙන්න ඕන කමක් නැහැ. අපි එහෙම නෙවෙයි රෑ හත අට වෙනකම් වැඩ කරනවා. හම්බ කරපු සල්ලි උන්ට මොකටද දෙන්නේ? ඒ නිසා මේ පිස්සන්ඩ මොකද දිනු කරන්නත් බෑ. දෙන්න එපා. ඔය පසුගිය අවුරුදු 200 බටහිර ලෝකේ අපිට දීපු මේ සාපේ නිසා අපේ අද ඉන්න තරුණ තරුණියෝ මමත් ඒ ඒ රැල්ලට අහුවෙච්ච එකෙක් තරුණ තරුණියන්න බටහිර ලෝකේ කියලා කියන්නේ අතමිට කාශේපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිව්‍ය ලෝකේ මවන්නම් කියපු සින්දුව තමයි. ඒකට කිව්වේ සදාචාරය ඕනේ නැහැ. අම්මා අප්පා ඕනේ නැහැ. මේ කාමී බුද්ධ විඳපල්ලා. එතකොට හරි උනන්දුයි ඉදිරියට යන්න පුළුවන් නව නිර්මාණ කිව්වහම එක රැයට 10ක් 15ක් එනවා ප්‍රගතිශීලීත්වය කිව්වහම පුදුමාකාර දියුණුවක් තියෙනවා කාමයේ පිටිපස්ස යනකොට ඉතින් අපිට ඒක නෑ කියලා අපි හරි කුසීතයි කියලා අපිට ඒගොල්ලෝ අහනවා ආසියා කරේ කීයෙන් කී දෙනාද නොබෙල් ප්‍රයිස් ගත්තේ කියලා. ආසියාවේ කීයෙන් කී දෙනාද මැග්සෙසේ සම්මානය දිනාගෙන තියෙන්නේ. ඔක්කොම බටහිර. මොකද කාමේ සම්මාන දෙන්නෙත් කාම භෝගීන් සම්මාන ගන්නෙත් කාම භෝගීන් අපිට උන්ගේ මිනුමක් ඕනෙත් නැහැ. අපිට අපේ සදාචාරය හොඳයි. මේටි බටහිරට බැන්නට එදා දෙවි කෙනෙක් මේ කියලා තියෙනවා. ඇත්තටම බලනකොට අපිට ඉතින් බටහිර දිව්‍ය ලෝකේ වගේනේ. ඒ අතින් බලනකොට මේ දෙයියෝ කියපු කතාව ඇත්ත. ඔය පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියනවා මට උගන්වපු බුරුම ස්වාමීන් වහන්සේ පිටරට ගියාම ඇමරිකාවට ගියාම ඒ ස්වාමීන් වහන්සේ තාම දුප්පත් පවුලකින් ඒ වගේම හොඳටම මුල ඉඳලා ඉගෙන ගත්ත කෙනෙක් ඒ සංසය අන්තිමට ඇත්තටම ඊටාම ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වෙච්ච දැනට මගේ මං වගේ මම කියන විදිහට ලෝකේ ඉන්න එකම විපස්සනා පිළිබඳ උත්මය ඒ සංසය පිටරට ගියාට පස්සේ ඒ සංසය කියනවා බුරුම කාර්යයක් පිටරට යන්න හම්බ වෙනවා නම් ඒ බුරුම කාර්යයට රට දිවි ලෝකේ ගියා වගේ තමයි. බොත්තමත් අදගල පමණින් සියලු දේ සැප සම්පත් ලබන්න පුළුවන් නිසා අපේ බුරුම තරුණ තරුණියන් පුදුමාකාර උනන්දුවකින් ඉන්නවා බුරුමෙන් පිටරට යන්න සමහරට පැවිදි වෙලා ලංකාවට ඇවිල්ලා පාලි ඉගෙනගෙන මෙහෙන් පිටරට ගිහිල්ලා සිවුරු අරනවා. ඒ මොකටවත් නෙවෙයි ඒ පිටරට යන්න. එචි එහෙම ගියාට පස්සේ යම් කිසි කෙනෙක් ඇමරිකාවට ගියාම බුරුමේ තියෙන නීති පද්ධතියත් බුරුමේ තියෙන සදාචාරයත් බුරුමේ තියෙන අපහසුකමුත් එක්ක බලනකොට ඇඟුම් උදාහරලා ඉන්න පුළුවන්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ භාවනා වැඩමුළුවක් කරලා ඒ භාවනා වැඩමුළුවේදී එක නෝනා කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා මේ ශාංශ කියලා තියෙනවා සතිපට්ඨානේ වඩනකොට සතිය වඩනකොට හිත යා කන්ඩිෂන් වෙනවා කිය. හිත බොහොම කූල් වෙලා calm down ඊට පස්සේ ඒ ස්වාමී ඒ නෝනා කියනවලු අනේ ස්වාමීන් වහන්සේ අපි මේ අපේ හැම කාර්යකම්ම යා කන්ඩිෂන් මේ අපි ඉන්න ශාලාවත් යා කන්ඩිෂන් හැම ගෙදරත් යා කන්ඩිෂන් වල බඩ දැවිල්ල තියෙනවනේ කිව්වා. බඩ නිතරම දනවයි කිව්වා. ඉතින් මේ ශාංශ මේකට උත්තර දෙන්න නැතුව වනගමන් කාර්යකයන මහත් එක්ක ඒ වෙලාව කතා ඉඳලා තියෙන්නේ. ඒ මහත් ඇරිකොළු බලන් ඉතින් අර නෝනා කොච්චර පිං කරලා තිබුණත් ඔක්කොම හම්බුනත් බඩ දනවයි කියනවනේ. අනේ පව් නේද කියලා. අර මනුස්සයා බැලුවලු ස්වාමීන් වහන්සේ දිහා ස්වාමීන් වහන්සේට පිස්සුද කියලා ඇහුවලු. අපි ඔක්කොම ඉන්න බඩ දැවිලේ කිව්වලු. ඒ ගෑණි විතරක් නෙවෙයි කිව්වලු. කියනකොටම හිතනවලු මේක පිසාච പ്രേත ලෝකයක් කියලා. පිසාච ලෝකේ പ്രേත ලෝකයේ කොච්චර දෝ සැප සම්පත්‍ය තියෙනවා විඳ ගන්න විදියක් නැහැ. බඩ කලගෙඩියක් විතර ඇති කට ඉදිකටු තුරක් ඉදිකටු මලක් විතර ඇති. කොච්චර ගාවත් බඩ පිරෙන්නේ නැහැ. බටහිර ලෝකේ සුද්ධ වශයෙන්ම පිසාච ලෝකයක්. പ്രേත ලෝකයක්. නමුත් අපි හිතාන ඉන්නේ ගියපු නැති කට්ටිය අම්මා. ඇමරිකාවට වීසා හම්බුනොත් මේ පර්මනන්ට් රෙසිඩන්ට් හම්බුනොත් ඔක්කොම හරි කියලා. ගියාට පස්සේ ලැබෙන ආධාර ආධාර නෙවෙයි. උපදේශුත් අර වගේම තමයි. මේ පිස්සු කෙලකල ඉන්නේ නැතුව මේ තියෙන කාමී බුද්ධි විඳපල්ලා මොනවද මේ කතා කරන්නේ මේක අස්පනා පිටනේ මේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔය කියන ධ්‍යාන ලැබෙන්නත් පුළුවන්. මාර්ගඵල ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔය සිල් රකපුවාම දෙන්නම් කියපු දේවල් ඔක්කොම දෙඤ්ඤං ගස්සල්විනේ. අතට ආවුවා නෙවෙයිනේ. ඔය මේ මහල්ලා සාමූද ලියපු ඒ මේ මනුස්සයත් කියලා තියෙනවා ආගම කියන්නේ වර්තමානයේ කාමයේ සැපය උකසට තියලා මත්ය හම්බෙන ආධ්‍යාත්මයක් වෙනුවෙන් වර්තමාන කාමයේ නාස්ති කිරීමක් තමයි ආගම කියන්නේ. මත්තට හම්බ වෙන ආධ්‍යාත්මික සුඛයක් වෙනුවෙන් වර්තමාන කාමයේ උකස්ත බීමක් ඒක කලියුත්තක් නෙවෙයි. ඊට මීට වැඩිය හොඳයි වර්තමාන හම්බෙච්ච කාමයේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අන්තිමට ඒ මනුස්සයා තමන්ගේ බෙල්ලට තුවක්කුව තියලා වෙඩි තියාගෙන මැරුණා. ඒ නොබෙල් ප්‍රයිස් ලැබුණා. ඉතින් ඒ කතාව බටහිරට අපි කිව්වට අද අපි නිදර්ශන පෑවට බොහොම ලස්සනට සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ ඉන්දියාවේදී වෙච්ච දෙයක් එදා බටහිර ආශියාකර වෙනස නෙවෙයි දිව්‍යයන් සහ මනුස්සයන් අතර තිබුණ දෙයක් කියන්නේ. දෙවි කෙනෙක් ඇවිල්ලා මේ මහමුදුරන්න කියනවා භද්‍ර යවුණ වයසේ ඉන්නේ මේ සම්දිෂ්ටිකේ තියේදී කාලිකේ පිටිපස්සේ දුවන්න යන්න එපා. උඹේ හොඳටම බුද්ධි විඳින වයසේ කාමී බුද්ධි විඳපන් කියලා. එතකොට මේ සමිද්දි ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා අවත්නි මම සම්දිටිකයේදී කාලය පිටිපස්සේ යන එකක් නෙවෙයි මේ කරන්නේ. සරුවත්ඥාන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ සම්දිටිකයි. උඹ හිතන විදිහට කාමයේ සම්දිටිකයි ආධ්‍යාත්මික සුඛයේ කාලිකයි. මන්ට හම්බෙන දෙයක්. නම් සරුවත්ඥාන්සේ දේශනා කරලා තියෙනවා මම ඒ නිසා සරුවත්ඥාන්සේ දේශනා කරන සාන්දෘෂ්ටික ධර්මයේ අනුධාවනය කරනවා කාමසේවය කාමවස්තු කැප කරනවා. බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා මේ කාමයේ ඇති ආදීනව රාශිය. කාම ලෝකයේ තියෙන ආදීනව රාශිය බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඒක කියන්නේ මේ බහුදුක්ඛ බහුපායාස ආදීනවෝ බීයෝ. බොහෝ දුක්ගෙන දෙන බොහෝ පාය පාසයක් මේ මාර්ග පාසයක් දුක වැඩි බුදුහාමුදුරුවෝ බොය කියන්න හදන ඔය සාන්දෘෂ්ටික සැප කියන කාමයේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙලා තියෙන්නේ කාලිකයක් විදියටයි සාන්දෘෂ්ටික විදියට බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන්නේ සද්ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණයයි ඔය කියන කාලිකයේ බහු දුක්ඛ බහු පායාස බියෝ දුක්ඛෝ දුක ආධිනව බොහෝමයි ඒ නිසා මම එවැනි දුක් ගෙන දෙන කාමයේ අතහැරලා කාමයේ ප්‍රහාණය කරලා ඒ වෙනුවට සාන්දෘෂ්ටිකෝ සද්ධර්මයේ විශේෂ මම භ්‍රමචර්යය රකින්නවා. කියලා ඒ ස්වාමීන් වහන්සේගේ ඒ దేవතාවට උත්තරයක් බඳිනවා. එතින් දී ස්වාමීන් වහන්සේ ධර්මයේ තියෙන ಗುಣ 6ම දේශනා කරනවා. සර්වචන්නාංශයේ මේ කාම ලෝකයේ අතහැරලා අබිනිෂ්ක්‍මණය කරලා නැත්නම් මේ වගේ හරි දවස් කීපයකට ඥාතියින්ගෙන් වස්තුයෙන් වෙන් වෙලා ගත කරන ජීවිතේ අපි ඉස්සරහින් තියාගන්නේ ඇයි අපි මේ දේ කරන්න කියලා සාන්දිට්ඨිකෝ භගවතා ධම්මෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤූහි කියන මේ ධර්මයේ තියෙන එතන එතන සුවේලවන ගතිය. නමුත් කාම ලෝකේ ඉන්නකම් අර దేవතාවා කියපු කතාව ඇත්තයි. කාම ලෝකේ ඉන්නකම් අපිට පේන්නේ සුවේලවන සැපේ තියෙන කාම ලෝකේ මේ භාවනාවේදී හම්බෙන සැප මතු බුදු වෙන මෛත්‍රී පුත්‍රජානන් වහන්සේ දැකීමෙන් ලැබිය යුත්තක්. මේ ජීවිතේ කරන්න බෑ. මේක කොච්චර අපේ ඇටුවම් බහවලා තියෙනවද කියනවනම් කොච්චරක් අපි જાතියක් වශයෙන් පිටිපසට ගියාද කියනවනම් 1956 ට ඉස්සරලා කිසිම කෙනෙක් ලංකාවේ එකෙක්වත් මේ දැන් භාවනා කරන්න පුළුවන් දැන් ධානයක් ලබන්න පුළුවන් දැන් මාර්ගඵලයක් ලබන්න පුළුවන් කියන එක විශ්වාස කළේම නැහැ. මෙතන ඉන්නවා 56ට කලින් ඉපදිච්ච ඇත්තෝ. මම 52 ඉපදිලා තියෙනවා. මට ওই වයසේ තේරෙන්නේ නැහැ. නමුත් ඒ සුද්දෙක් කරපු පරේෂණ එක පොතක් ලියලා තියෙනවා. බුද්ධ ජයන්තියෙන් පස්සේ ලංකාවේ ඇතිවෙච්ච ප්‍රධානම සමාජ විද්‍යාත්මක ලක්ෂණ පහෙන් එකක් තමයි බුද්ධ ජයන්තිය ඉවර වෙලා අවුරුදු 50ක් යනකොට අද ලාංකිකයා භාවනා කරන්න ඕනේ මාර්ගඵලයක් ලබන්න පුළුවන් කියන විශ්වාසය සහ ධානයක් ලබන්න පුළුවන් නැත්නම් විපස්සනා ඥානයක් ලබන්න පුළුවන් කියන එක විශ්වාස කරලා තියෙනවා. ඒකට තියෙන උපහාසාත්මකම එක තමයි ලංකාවේ විතරයි අන්තිම රහතන් වහන්සේට වඳින රට. මලියදේව මහරහතන් වහන්සේට වඳිනවා උන්වහන්සේ හිටපු ඒ ලේන ගල් ස්ථාණ්ඩත් වඳිනවා. අනේ අපේ රහතන් වහන්සේලාගේ මිනි පෙට්ටියට එන ගහලා ඉවරයි. ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ. අනික හැම ලෝකේ හැම රටකම රහතන් වහන්සේලා තියෙනවා. දැනටත් ඉන්නවා වෙන්නත් පුළුවන් කියලා විශ්වාස කරනවා. ලාංකිකයා මෙච්චර ධර්මද්වීපයක ඉපදුනාට ධර්මයේ පිළිබඳ මෙච්චර අයිතිවාසිකම් කිව්වට අපි සුද්ධංගේ පාහර ගතියට කොච්චර යටුණාද කියන අන්තිම රහතන් වහන්සේට වැඳීමේ අපි සාසනෙට මිනි පිටිට එන ගහපු જાතිය. මොත් ඒ තියේදිත් පසුගිය කාලේ ඒ බුද්ධ ජයන්ති ඉඳලා අද දක්වා දැන් අවුරුදු 60ක් ගත වෙලා තියෙනවානේ. ඒ කාලෙ පුතුලදී පුදුමාකාර වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒ වෙනසේ අපි තමයි සාක්ෂිකාරය. අපි මේ බුද්ධ ජයන්තිට ඉපදුනේ මේ කාමයේ පිටිපස්සේ ගිහිල්ලා ඒක සාන්දෘෂ්ටික හැපයක් කරගෙන ආගිධාත්මක ජීවිතේ පැත්තට දාන්න නෙවෙයි. අපේ ජීවිතය ඇතුළත අපිට පේන්න තියෙනවා ඔය කියන විද්‍යාත්මක දියුණුව, ඔය කියන sannivedana දියුණුව, ඔය කියන යටිදල පහසුකම් දියුණුව නිසා රට කොච්චර කාබාසිනිය කරාද, කොච්චර ඕසෝන් ලේයක නාස්ති කරගත්තද, කොච්චර ලෝකේ රත් වෙන්න පටන් ගත්තද, කොච්චර චිත්ත දූෂණාවද, කොච්චර පරිසර දූෂණාවද ඔය කියන කාමේ නිසා. ඔය පළවෙනි රැල්ල නෙවෙයි, ඔගේ රැලි තුනක් ගිහිල්ලා මේ තුන්වෙනි රැල්ල යන්නේ. මේක එහා පැත්තට ගිහිල්ලා ඔර්ලෝසු බට්ට දැන් ආපහු හැරෙන වෙලාව ඒ නිසා අපි එච්චර දුර දිග ගියපු නැති අපට මහා ලොකු කාමයක් දිගේ ගියේ නැති අපට පේනවා ගියා නම් ওই ටික තමයි වෙන්නේ ආපහු එන්න කොච්චර අමාරුද දැන් අපි ගියේ නැති නිසා අපිට තාම කැලිය ටිකක් ඉතුරුලා තියෙනවා අපිට ස්වභාවික වාතය පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා අපිට ස්වභාවික ජලය පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා අපිට අවශ්‍ය නම් රින් ගන්න පුළුවන් කැල ඉතුරු වෙලා තියෙනවා ඒ රටවල වල මොකක්වත්ම නැහැ තන්නේ කර කාන්තාර තියෙනවා ඒක නිසා අපි තුන්වෙනි ලෝකේ රටවල වල ඉපදීම ඒ පැත්තෙන් බලනකොට හරීම වාසනාවන්තයි මම කිව්වේ එකක් තමයි අපි නැවතත් ජන විඥානය තුල දැනුමක් පහළ වෙලා තියෙනවා භාවනා කරන්න පුළුවන් කරනවා එකෙන් ධ්‍යානයක් ලබන්නත් ඕන නම් පුළුවන් විදර්ශනා ඥාන ලබන්නත් පුළුවන් මාර්ගඵල ලබන්නත් පුළුවන් කියන විශ්වාසය ඒක පුංචි විප්ලවයක් නෙවෙයි හරියට කියනවා අලුතෙන් බුදු කෙනෙක් ඉපදුනා වගේ මේ ඇති 2500ට කියන්නේ ඉවර උනේ. දැන් අපි ඉන්නේ නැති 2500නේ. නැති 2500 ඇති වෙච්ච ප්‍රධාන රැල්ලක් තමයි ඒ නෑ බෑ කියප එක වෙනුවට නැති බැරි සංඥා වෙනුවට ඇති හැකි සංඥාවව එකක් තමයි. දැන් ආයෙත් භාවනා කර ප්‍රතිඵල තියේ කියන්නේ. ඉතින් ඒකට අදාළව එහෙම නැත්නම් ඒ සම්බන්ධය යන තව කරුණු තමයි අර බැරි කියන කාලේ නිවන් ලබන්න බෑ කියන කාලේ දාගෙන තිබුණ විශාල තහංචි රාශියක් එකක් තමයි භාවනා කරන්න මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරලා තියෙන්න ඕන කියලා. ත්‍රිපිටකේ කටපාඩම් කරපුවා විතරයි භාවනා කරන්න පුළුවන්. ඒව දන්නේ නැත්නම් ඒ වගේ අධිකාරී ශක්ති පාවිච්චි කරලා උත්සාහ කරන කට්ටියටත් නිග්‍රහ කරා. අනිත් ඒ කිව්වා සීලේ 100ක් අංග සම්පූර්ණ වෙන්න ඕනේ. <clears throat> භාවනාවට බහින්ද ඒක නිසා සීලය සම්පූර්ණ කරන්න තුව භාවනාවට බැහිම ඒක අපරාධයක් බුද්ධ ධර්ම හැල්ලුවටපත් කිරීමක් බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති සෝයිමා චතුරාරක්ඛා බික්කු භාවෙය සීලව අඩු ගානේ බුද්ධානුසයතත් වඩන්න සිල්වත් භික්ෂුවක් වෙන්න ඕනේ නැත්තම් බෑ අඩු ගානේ මෙත්තා භාවනා වඩන්න සිල්වත් භික්ෂුවක් වෙන්න ඕනේ නැත්තම් බෑ අසුබ සතිය මරණානුසතිය වඩන්න ඉතින් අර බික්කු භාවෙය සීලවා කියන එක නැති නිසා උත්සාහයක්වත් කළේ නැහැ මේක අපි කියනවා නම් ධර්ම ගෞරවය කියලා මං කියන එකට අමනකම කියලා. මේක අපිට පොන්නලා දීපු බොරුවක්. ඉස්සරහින් පෙළ තිබ බොරුවක්. නමුත් අපි ඉස්සරහා මේ අවුරුදු 50 ඇතුළත මේ බොරුවත් අයින් වුණා. දැන් කවුරු කවුරුත් දැන් හොඳට මතක තියාගන්න වැඩියෙන් සිල් රකින්නේ සමා වෙන්න වැඩියෙන් භාවනා කරන්න හිර gedara. ඊටාම දක්ෂව කරනවා. එතන පැහැදිලිවම සිල්පද කටපු කට්ටිය ඉන්නේ. ඒක අයිතිවාසිකමක් වෙලා දැන්. මේ ළඟදී විහිළුවට වගේ මාත්‍රකාවක් ආපෙලාදී මම මේ මං කිව්වා එක්කුට එකෙක් කියන්නේ මාත්‍යෙකුට මේ මහත්යෝ මොකද්දම භාවනා කරන්නද හිරේ ගිය කට්ටියත් භාවනා කරන. ඉතින් ස්වාමීන් වහන්සේ අපි හිරේ ගියේ නෑනේ කිව්වා. තාම. හිරේ ගියාට පස්සේ භාවනා කරතයි. ඒක දැන් හිරේ යන්නම ඕනේ භාවනා කරන්න. හිරයක් ගන්නවා කියන එකත් ඒකම තමයි. ඉතින් කොයි එක වුණත් සිල්පද පිළිබඳ ප්‍රශ්නෙදිත් ඔය වගේ බලයක් තිබුණා. ඒ වගේම දැන් කාලේ භාවනා කරලා ප්‍රතිඵල ලැබු අය නෑ කිව්වට දැන් පඳුරකට ගැහුව රහතන් වහන්සේලා 3-4 දෙනෙක් විශ්ව වෙනවා ලංකාවේ පවා. හැම තැනම රහතන් වහන්සේලා. ඉස්සලා කිව්වේ මොකද්ද? අරණ්‍ය වාසී භික්ෂුවකට පමණයි භාවනා කරන්න පුළුවන් කියලා. දැන් බලන්න භාවනා මධ්‍යස්ථානවල භික්ෂුන් වහන්සේලා මාළුවකට උම්මලකට දැම්ම තරම්වත් නැහැ. භාවනා කරන්න ඔක්කොම ගිහියෝ දැන්. භාවනා ශාස්ත්‍රයේ ප්‍රධාන අධිකාරී ශක්තිය ඔක්කොම ගිහියන්ට වෙලා තියෙනවා. ටික දවසක් යනකොට ඕගොල්ලන්ට වෙයි භාවනා උපදෙස් ලබා ගන්න පිටින් කර්මස්ථානාචාරුට ගේන්න තම්බි මිනිස්සෙක් ආවොත් පුදුම වෙන්න එපා. අද ඒ තරම් මේ මිනිස්සු භාවනා කරනවා. ඒ නිසා කවදා හරි ඕගොල්ලෝ සල්ලි දීලා පිටරටින් කවුරු හරි ගෙන්නලා පාවඩ දාලා ගෙන්නලා බලනකොට ඔය රහීම් හරි සහීර් හරි කියලා නමක් තිබ්බොත් පුදුම වෙන්න එපා. අපි හිතන්නේ අපි තමයි මේ භාවනා අයිතිකාරයෝ අපි තමයි බුද්ධහංකාරයෝ අපිට අම්මගේ බූදලයට අයිති වෙලා තියෙනවා කියලා. ඒ මොනම දෙයක්වත් ඇත්තේ නැහැ අද තියෙන භාවනාවේ නැගී සිටීම. නමුත් මම මේ කාරණා ඉදිරිපත් කරන්නේ ඒක මේ අද අපි මුණ දෙන සමාජයේ ප්‍රශ්නයක් නෙවෙයි. එදා බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ දිවි ලෝකෙන් ඇවිල්ලා අපිට දීපු පණිවිඩෙත් එච්චරයි. ඒ නිසා අපි පින් කරලා දිවි ලෝකේ ගියොත් යන්නේ කොහෙද කියලා පොඩ්ඩක් හිතා ගන්න. උන් ආපව දිවදික් කරගනිවි පල්ලෙහාට ඇවිල්ලා manuss ලෝකෙට. ඒකල manuss ලෝකයට උපදෙස් දෙන්නේ කොහොමද? මා භික්ඛු සම්දිට්ඨිකං හිට්වා කාලිකං අනුදාවි. භික්ෂුව මෙච්චර පහසුවෙන් ලබන්න පුළුවන් කාම සේවනයේ කියන සාන්දෘෂ්ටික සැපතියෙද්දි මේ කාලික අනුධාවනය කරන්න එපා කියලා දෙවි කෙනෙක් කියා. ඉතින් ඔය දෙයියන්ටනේ අපි පඳුරු පාකුඩන් තියාගෙන පූජාවට්ටි තියාගෙන අඬාගෙන ගිහිලා කරන්නේ. බැරි වෙලා හරි පයලෙසලා හරි කියලා දිවි ලෝකේ වැටුනොත් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතා ගන්න. හොඳ වෙලාවට මේ සමිද්දි ස්වාමීන් වහන්සේට පෞරුෂත්වයේ තිබුණා. ඊට පස්සේ කෝ නැහැ ආවුසෝ මම සාන්දෘෂ්ටිකත්වයේ තියාගෙන පංචදස්ක අතහැරලා කාලිකේ පිටිපස්සේ යනව නෙවෙයි. මම සාන්දෘෂ්ටිකේ පිටිපස්සේ යනවා. මම සාන්දෘෂ්ටිකේ කියලා කියන්නේ ධර්මයෙන් ලබන්න පුළුවන් අස්පනා අපිට ලැබිය හැකි අත්දැකීම. ඉතින් අපි මේ වගේ වැඩමුළුවකදී කොච්චරක් සාන්දෘෂ්ටික කියන වචනේ දන්නවද නැත්නම් මේ සතිය හරහා Tamanට අස්පනා පිට ලැබිය හැකි ලැබිය යුතු ලබන්න පුළුවන් මේ ධර්මයට නැත්නම් Tamanගේ ශික්ෂාවෙම ලබන සාන්දෘෂ්ටික ලබන අත්දැකීමට ගරු කරනවාද එහෙම නැත්නම් අපි පොත්පත්වල තියෙන අසුවිරු දේවල් හම්බුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවාද කියලා බැලුවොත් අපි මේ සාන්දෘෂ්ටික කියන වචනේ දන්නේ නැහැ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ අස්පනා අපිට බලන්න පුළුවන්. අත්දකලා අත්දකින්න පුළුවන්. ඉතින් මේ අපි ඊයේ ලැබලි උපදේශ පන්තියට හෝ එහෙම නැත්නම් මේ දේශනා මාලාවේ මතු කරලා හදන්න මතු කරලා දෙන්න හදන්නේ යම් කිසි කෙනෙකුට උලේ හිටියත් කමන්නේ පිලේ හිටියත් කමන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට එන්න පුළුවන් නම් ඕකට තමයි සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. ඉතින් එහෙම එන්න පුළුවන් தত্ত্বයයි අපි මේ භාවනා වැඩමුළුවකදී හඳුල්ලා දෙන්න හදන්නේ. ඒකයි අපේ ළඟම තියෙන પરමාර්ථය. නිසා යම් චිත්තක්ෂණයක යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන ඉන්නවා. එහෙම නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. මම දැන් මෙතන නිදාගෙන ඉන්නවා. මම දැන් මෙතන කමින් ඉන්නවා. මම දැන් මෙතන බොමින් ඉන්නවා ආදි වශයෙන් ඒ ඒ චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්තිය කියලත් මේකට කියනවා එළඹ සිටීම කියලත් කියන වර්තමානයේට සතිය පිහිටවීම කියලත් කියනවා අප්‍රමාදය කියලත් කියනවා ඉතින් අපිට මේ වැඩමුළුවකදී එක පරියන්කදී එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ඒ දේ තමයි සරුවච්චන්හන්සේ මේ සාන්දෘෂ්ටිකයි කියලා කිව්වේ. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ මම කරපු ලොකුම පිංකම. මගේ ලොකුම දක්ෂකම මම පෙර කළ පිනක් නිසා මට ලැබිච්ච වටින අවස්ථාව මේකයි කියලා යම් කිසි කෙනෙක් පරියන්කයට වාඩි වෙලා ඒ චිත්තක්ෂණේ බුද්ධි විඳිනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා දැන් මම මෙතන බණ කියනවා ඒ බණ ඇහෙනවා ඒක සාන්දෘෂ්ටිකයි ඒක මේ කවුරුත් මවාපෑමකුත් නෙවෙයි ඒක Tamanට අස්පනා අපිට දකින්න පුළුවන් අපි කොච්චරක් මේ සාන්දෘෂ්ටිකත්වයේ සමාදන් වෙනවද අපි කොච්චරක් මේ සාන්දෘෂ්ටිකත්වය අනුමෝදන් වෙනවද? අපි කොච්චරක් මේ භාවනා වැඩමුළු උත්කෘෂ්ඨම ඵලය මේ සාන්දෘෂ්ටික බව කියලා මතවාදීව පිළිගන්නවද කියලා බැලුවොත් අපිට ලැබිච්ච මේ සාන්දෘෂ්ටිකත්වයත් හඳුනන්නේ නැති නිසා අපි භාවනා ප්‍රතිඵල ප්‍රතිඵලයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාක්වත් හිතා ගන්න බැරි මේ ලෝකෙට අයිති නැති දේවල්. ඉතින් ඒක නිසා හැමදාම බලාපොරොත්තු සුන් කරගෙනයි නැගිටින්නේ. කවදා හෝ නිවන් දකින්නයි කියලා කියන්නේ කවදා හෝ විපස්සනාව වැඩෙනවයි කියලා කියන්නේ කවදා හෝ විපස්සනා ඥාන පහළ වෙනවයි කියලා කියන්නේ උලේ හිටියත් පිලේ හිටියත් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට එළඹිලා ඒකට සාදර වෙච්ච දවසේ එච්චරයි. ඉන් යහට වෙන මොනම නිවනක්වත් නැහැ. මම දැන් මෙතන. ඒක තමයි මගේ ජීවිතේට හම්බෙච්ච ලොකුම ක්ෂණ සම්පත්තිය. ලොකුම වස්තුව. ඒ නිසා මම මේ පරියන්කේදී පුළුවන් තරම් බලනවා. හැකිතාක් චිත්තක්ෂණ ටිකක් ගොඩ දාගන්න මම දැන් මෙතන. සද්ද ඇහෙනකොට මම දැන් මෙතන සද්දයක් අහනවා. මම දැන් මෙතන හිතවිල්ලක් හිතෙනවා මට. මට දැන් මෙතන වේදනාවක් වෙනවා. මට දැන් මෙතන ආශ්වාසයක් දැනෙනවා. ප්‍රශ්වාසයක් දැනෙනවා. පිම්බීමක් දැනෙනවා. හැකිලීමක් දැනෙනවා කියලා ඒ තමන්ගේ හිතට එනේන අරමුණට කිසිම කඩාපැනීමක් කරන්නේ නැතුව මූණ නරක කරගන්න නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව එනේන සෑම අරමුණකදීම මුණ දීමේ ශක්තිය, එළඹ සිටීමේ ශක්තිය, සාන්දෘෂ්ටික ගතිය අප්‍රමාදීව එතන එතන අඳුර ගන්න පුළුවන් ගතිය තියෙන එකම සතා මනුස්සයා විතරයි ලෝකයේ. ඒ මනුස්සයත් එළඹ සිටින දේ පැත්තක තියේදී වෙන්න තියෙන දේවල්, වෙච්ච දේවල්, අතන වෙන දේවල්, අනුන්ට වෙන දේවල් ගැන කතා කරනවා කියලා කියන්නේ සාන්දෘෂ්ටිකත්වයට යන්න පුළුවන්කම තියෙදිත් ඒක අනුමෝදන් වෙන්නේ නැතුව වෙන ලඳු වල ඇවිදිනවා. ඇස් දෙක ඇස් හොඳට පෙනේ නැයි යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. ඉතින් මේ සාන්දෘෂ්ටිකත්වයේ හඳුනා ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා පිළිකාවක් හැදිලා ඇඳේ වද විදින මිනිහෙක් වුණත් අසුචි වලකට වැටලා හිටිය මිනිහෙක් වුණත් මට දැන් තියෙන පිළිකාවක් කියලා දන්නවනම් මම ඉන්නේ දැන් අසුචි වලක කියලා දන්නවනම් සාන්දෘෂ්ටිකත්වයට කෙලසීමක් වෙන්නේ නැහැ. සාන්දෘෂ්ටිකත්වයේ සාන්දෘෂ්ටිකත්වයේ තමයි. නමුත් අපි හිතනවා සාන්දෘෂ්ටිකත්වයට එනකොට රත්තරම් පාට වෙන්න ඕනේ. ඒක දිවි ලෝකයක් වෙන්න ඕනේ. අපි හිතාපු නැති එකක් වෙන්න ඕනේ කියලා මොකද්ද මායාවක් හිතාගෙන ඒ තාක්කල් අපි සාන්දෘෂ්ටිකත්වයට නිග්‍රහ කරනවා. සාන්දෘෂ්ටිකත්වයට සමාදන් වෙන්න තියෙන අවස්ථා නැති වෙනවා. සාන්දෘෂ්ටියට වෛර කරනවා. ඉතින් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා එවැනි සාන්දෘෂ්ටිකත්වයට වෛර කරන මිනිස්සයාට ඒ වෛරහිත තෙමණ්ඩ තියෙන එකම සැනසille කාමසපේ විතරයි කියන්නේ. ඒ මොකද එයා සාන්දෘෂ්ටිකත්වයේ තියෙන සුඛය අඳුනන්නේ නැහැ. සාන්දෘෂ්ටිකත්වයට සාන්දෘෂ්ටිකත්වයේ පේන්නේ අත්තරද්දක් විදියට. සාන්දෘෂ්ටිකත්වයේ පේන්නේ මහා පොන්නකමක් විදියට. බය අදුකමක් විදියට. නීරස දෙයක් විදියට. කම්මැලි දෙයක් විදියට නිසා සාන්දෘෂ්ටිකත්වයේ නැගිටින්නෙම ඊට වැඩිය කාම සම්පත්තියකින් හිත සනසන්න හිතාගෙන ඒ මනුස්සයාට කාමයෙන් විනා මේ සාන්දෘෂ්ටිකත්වයෙන් ඇන වෙහෙස ඒකෙන් ඇති වෙන පීඩාව නැති කරන්න වෙන ක්‍රමයක්. ඒ නිසා හැමදාම කාමයට දාශකම් කරනවා. බාල්කම් කරනවා. කැම්බිරිල්ල කරනවා. කවදා හරි මේ මනුස්සයා මේ සාන්දෘෂ්ටිකත්වයේ තියෙන මිහිරියාව සාන්දෘෂ්ටිකත්වයේ තියෙන පිරිච්ඡ ගතිය සාන්දෘෂ්ටිකත්වයේ තියෙන සම්පatti කරගතිය සාන්තුස්සිකත්වයේ තියෙන සාන්දෘෂ්ටිකත්වයේ තියෙන තිරිහං කරන ගතිය සම්පත්‍ති කර ගතිය දැක්කනම් දැකගත්ත දවසේ ඒ මනුස්සයාට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ තේරෙයි. ලැබිච්ච manussාත්ම භාවය මේකයි කියලා තේරෙයි. ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය මොකද්ද කියලා තේරෙයි. ලැබිච්ච ධර්මය මොකද්ද කියලා තේරෙයි. ලැබිච්ච පැවිද්ද කියන්නේ මොකද්ද ඕන වෙලාවක කරන්න පුළුවන් පැවිද්ද මොකද්ද කියලා තේරෙයි. කල්යාණ මිත්‍යා කියන්නේ කවුද කියලා තේරෙයි. ඒ තාක් අපි මේ සාන්දෘෂ්ටිකත්වයේ දේට යන්න පුළුවන් අංග සම්පූර්ණ බව තියේදී ඒකට පහුරු ගාමින් කෙලෙසමින් නීරසයි කියමින් කම්මැලි වෙමින් බය ආදු වෙමින් ගත කරන හැම වෙලාවෙදීම කාමයේ අවිල අපිට කියන ඕක තමයි මං කිව්වේ මගෙන් නැතුව උඹලට සැනසීමක් නැහැ. ඒක නිසා කාමයට වරින් වරින් වරින් කියලා කාමයට ඉඩ දෙනවා. දැන් දවස් හතරක් පහක් මෙහි ඉඳලා ඕගොල්ලෝ කරන්නේත් ආපහු ගිහලා ඒ ටිකම තමයි. මේ දිගෙදි උත්සාහ කරනවා පුළුවන් තරම් ඔහම ඉන්න. ආපහු ගියාට පස්සේ ආයෙ කක්කවලේ තමයි. මම මේ නිදර්ශනයක් වශයෙන් කියන්නේ කොයි කෙනා නමුත් කාමයේ අස්සසිල්ල හොයන හැම කෙනාම සාන්ත්‍රික සාන්දෘෂ්ටිකත්ව සටනෙන් පරාජිත වෙච්ච අය තමයි. <clears throat> එයාට කාමෙන්තොර වෙන හවුවරණක් නැහැ. ඒ නිසා සාන්දෘශිකත්වයේ පිටිපස්සේ යන අයට කාමයේ උලිහිලි පානවා. ඇනේ පුළුවන් දෙයක් කරපල්ලා බැරි දෙයක් කරන්න යන්නේ. මොකටද මේ තියෙන කාමයේ විඳගෙන හිටපන්කෝ. මොකටද මේ නැති සාන්දෘශිකත්වයක් හොයන්න යන්නේ? මේ ලස්සන කාමයේ විඳපන් කියලා. ඉතින් අපි ඒකට අතදීමක් පොහොර දීමක් කෙරෙනවා. අපි මේ වර්තමාන මොහොත එළඹ සිටි මොහොත ගැන අඳුනන්නේ තාක්කල් අව탁සිරු කරන තාක්කල්. ඒ නිසා මේ වැඩපිළිවෙල අපි නම් කරන්නෙම සතිපට්ඨානය කියන නම සතිය ස්ථාපිත කිරීම. සතිය ස්ථාපිත කරන්න ඉස්සෙල්ලා මුලදිම මේවා කියන එකත් හොඳ නැතුව ඇති. නමුත් අහුලා ගන්න කෙනාට ඒක අහුලා ගන්න පුළුවන්. මුදුවට මතක තියාන්න මේ ජීවිතයේ මේ දවසක වැඩවල කිසිම චිත්තක්ෂණයක අපිට සතිය නැත්තේ නෑ. තතිය නැති තතිය තියෙන බව දන්නේ නැතිකම විතරයි තියෙන එකටයි මෝඩකම කියලා කියන්නේ. මොනම චිත්ත චිතකවත් සතිචෛතසිකේ නැත්තේ නෑ. ඒක සමිද්දි සූත්‍රයේ කිම්මූලක සූත්‍රයේ කෙලින්ම බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන එකක් නම් සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙන්නේ පවක් කරත් පිනක් කරත් ඒ බව අපි දන්නේ සතිචෛතසිකේ තියෙන්නේ. සනමුත් අපි සතිචෛතසිකට පහරනවා. පාවාදේ. සතිචෛතසිකේ නැති චිත්තක්ෂණයක් නෑ යම් කිසි කෙනෙක් මගේ හිතේ තියෙන මේ චෛසික 52කින් මේ සති චෛතසිකේ තමයි හොඳම ආරම්භක අපි කියනවා නම් රිලේ රේස් එකක් දුවනකොට පළවෙනි ලැප් එක කරන්න ගන්න මනුස්සයා ක්‍රිකට් ගහන්න ගියාම 11 දෙනෙක් ගිහලා ඉස්සල්ලාම ෆස්ට් බැට්ස් බැට්ස්මන් තෝරගන්න එපා. අන්න වගේ මේ භාවනා වැඩපිළි ඉස්සරහට ගන්නකොට මේ සතියයි කියලා දන්නවනේ. ඒ මනුස්සයාට වැඳලා කිව්වොත් මේ ආසනේ ගණ්ඩ මූලාසනය ගන්න සභාව මෙහෙවන්න කියලා හොඳට මතක තියාගන්න කැබිනට් එකේ අනික් කට්ටිය හරියටම ඇවිල්ලා තම තමන්ගේ ආසනවල වාඩි වෙන්න. සතිය වාඩි වෙච්ච ගමන් මූලාසනේ සද්ධාව ඇවිල්ලා සද්ධාවේ ආසනේ වාඩි වෙයි. වීරිය ඇවිල්ලා වීරිය ආසනේ වාඩි වෙයි. සමාධි ප්‍රඥා ආසනවල වාඩි වෙයි. රාගේ රාගයට ඕනේ ආසනේ වාඩි වෙයි. ද්වේෂේ ද්වේෂයට ඕනේ ආසනේ වාඩි වෙයි. මෝහේ මෝහයට ඕනේ ආසනේ වාඩි වෙයි. ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාවට ඕනේ ආසනේ වාඩි වෙයි. කැබිනට් එක ලස්සනට දුවන්න පුළුවන්. සතිය මුල් තැන ගත්තේ නැත්නම් රාගය සද්ධා විදිහට පෙනී හිටින්න ඉඩ තියෙනවා වංචනිකව. ද්වේෂය කරුණා වශයෙන් පෙනී හිටින්න ඉඩ තියෙනවා වංචනිකව. මෝහය ප්‍රඥා වශයෙන් පෙනී හිටින්න ඉඩ තියෙනවා වංචනිකව. ඉතින් අපි ශ්‍රද්ධාව සද්ධාව කියලා පොර දාන්නේ කාමයට. කරුණාව කියලා වඩන්නේ ද්වේෂය. ප්‍රඥාව කියලා වඩන්නේ සැකේ. මේවා හරියට තම තමන්ගේ ආසන වලට ගණ්ඩන විනිවිද පේන සතියට දෙන්න ඕනේ මුල් තැන. දීපු ගමන් සතියේ තියෙන මේ විනිවිද වෙන ගතිය නිසා ආසනයේ ඉන්නේ බොරුකාරයෙක්ද නැද්ද කියන එක සතියට බෑ බලක් ගන්න. හරියට චින්චබානිකාව සභාවට එනකොට දරු ගැබක් විදියට සරුවචනාංශෙත් එක්ක කාමසේවනය කරලා ලැබිච්ච දරුවෙක් විදියට පෙන්නගෙන ආවේ. සරුවචනාංශයේ කෙලින්ම චින්චමාන කාට මොන දිලා කිව්වේ නංගි ඕකේ රහස උඹයි මායි දෙන්න දන්නවනේ කිව්වා. එච්චරයි. හරියට නිකන් දෙන්න හැංගිලා ගිහිල්ලා කරපු වැඩක් අපි දෙන්න විතරක් දන්නවනේ කිව්වා වගේ. නමුත් චින්චිමානිකට මුහුණ දී ගන්න බැරි වුණා. උඹ ওই ධර්මිතියක් බැඳගෙන ඉන්න කියන එක මට පේනවා කියන එකයි බුදුහාමුදුරු කිව්වේ. ලෝකයට ඇහුනේ දෙන්න එකතුලා කරපු රහසක් නිසා බඩ වෙලා ඉනවයි කියලා. ඒ වගේම තමයි සතිය ඉස්සර වෙච්ච වෙලාවක මේ සංඥා මේ සද්ධා මුවාවේ රාගේ වැඩ කරන හැටි. කරුණා මුවාවේ ද්වේෂේ වැඩ කරන හැටි. ප්‍රඥා මුවාවෙන් සැකේ වැඩ කරන හැටි ලස්සනට පේනවා. පෙනිච්චාම කොච්චරද කියනවනම් අදහා ගන්න බැරි තරම්. අපි මේ ෂාට මායාවී ධර්ම වලට අහුවෙලා වංචනික ධර්ම වලට අහුවෙලා අපි පොහොර දාන්නේ ඇත්තටම නම් පොහොර දාන්නේ සද්ධාවට තමයි. වැටෙන්නේ කාමයට. ඇත්තටම නම් වඩන්නේ හිතාගෙන කරුණාව තමයි. නමුත් යට තියෙන්නේ ද්වේෂය. ඇත්තටම මේ සැකේ දුරු කරන්න තමයි නටන්නේ නැත්තම් කාමයේ ප්‍රඥාව ඇති කරන්න. යටින් තියෙන්නේ සැකේ. එදැයි මේ ප්‍රඥාවට කියලා දාන පොහොර ඔක්කොම වැටෙන්නේ සැකේට. අන්තිමට ඔළුව අවුල් වෙලා පඹ ගෑලක පැටුණා වගේ යනවා. ඉතින් මේක මේ වංචනික தত্ত্বයේ මේ වාංච ෂට ගතිය මේ මායාවී ගතිය කොච්චර භයානකද කියලා කියනවනම් සරුවචනන්සේ බුරිදත්ත ජාතකයේදී සඳහන් කරනවා මේ ලෝකේ යම් කිසි මෞංකාර දෙවියෙක් මැව්වයි කියලා හිතනවනම් ඇයි මේ මෝල් වහන්සේ මේ ෂටමායාවී ගතිය මැව්වේ කියලා. මේක නැතුව මැව්වනම් ඉවරනේ. මේ මොන අපරාධයකට වැඩිය තාම භයානකම අපරාධය තමයි වැරද්ද හොරෙක් පුතා කියලා වරදාගන්නේ. වරෙක් පුතා කියලා වරදගත්තට පස්සේ මනුස්සයට වෙන දෙයක් ගැන අහන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ළඟ ඉන්න කෙලෙස් වලට අපි මේ নানা ආකාර නන්දීගෙන කෙලෙස් වලට පෝෂණය කරනකොට ඒ කෙලෙස් උලිහිලි පපා අපේම රීරි මාංශ උරාබනවා. මෙන්න මේ දේ වෙන් කර දැන ගැනීමට ඒ මනුස්සයට ආධාර කරන චෛසිකයට අපි කියනවා සතිය කියලා. සතිය නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. සීවිකල් වෙච්ච කෙනෙක් අර සිහිය තියෙනවා. ඒක නා සතිය ඉස්සර කරන්නේ නැති තාක්කල් ඉතින් සෝරි කියන එක තමයි කියන්න වෙන්නේ. බුද්ධ ධර්ම වෙන්න ඉඩ තියෙනවා, භාවනා කරනවා වෙන්න ඉඩ තියෙනවා. නමුත් එයා පොහොර දාන්නේ වැටෙන්නේ කොහෙද? ඒ නිසා කවදා හෝ සද්ධාව කොන් කරන්න එපා. සද්ධාව තිබිච්චාවයි. වීර්ය තිබිච්චාවයි. සමාධි තිබිච්චාවයි. ප්‍රඥාව තිබිච්චාවයි. කරුණා මෛත්‍රී ගුණ තිබිච්චාවයි. මේ කරන විකාරේ කරන දෙමලේ මොකද්ද කියලා දැනගන්න සතිය පොඩ්ඩක් ඉස්සරහින් තියන්න. තියලත් එක සැරේ යහුවෙන්නේ නැහැ. වැඩ කරගෙන කරගෙන යනකොට අපි මේ බැඳගෙන ගෙනියන්නේ කොයි පාරේද? මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා ඇත්ත එක වහගෙන යන සෙල්ලමක් තියෙන්නේ. ওই සෙල්ලම තමයි අද මේ භාවනාවේ කෙරෙන්නේ. සතිචෛසිකයට දාලා තමන්ගේම චර්යාව තමන්ට බලා ගන්න පුළුවන් තත්ත්වයට ආවේ නැත්නම් අපි අතින් එනේ වෙනස්කම්. අපි අතින් ඇතිවන මේ ෂටමායාවී ගති පුදුමාකාර විහිළුවක්. ඒක නිසා සමිද්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා සමිති සෝංශ මතක් කරනවා යාළුවා මම මේ සන්දෘෂ්ටිකත්වය අතහැරලා කාලිකේ පිටිපස්සේ දුවනවා නෙවෙයි මට සරුවච්චන් වහන්සේ දීපු සද්ධර්මයේ සාන්දෘෂ්ටිකයි මම මේ සරුවච්චන් වහන්සේගේ සද්ධර්මයේ සාන්දෘෂ්ටිකත්වයේ පිටිපස්සේ යනවා කාම ආශාව කියන කාලිකේ අතහැරලා ආන ඒ වගේ ප්‍රකාශයක් යම් කිසි කෙනෙකුට කරන්න පුළුවන් වෙනවනම් ඒකේ නා හොඳට ඕම මේ මිනිස්සු වචන පාවිච්චි කිරීමේදී කොච්චර විකාරද කියන්නේ කියන එක මොනවද හිතාගෙන ඉන්නේ මොනවද කියන්නේ කිව්වට පස්සේ sannivedana වෙන්නේ අදාළම නැති එකක්. ඒ නිසා හරියට ඒකට පටලුවන් අරලා හරියට උත්තර දෙන්න නම් එහෙම නැත්නම් වෙන්නේ මේ සමිද්ධිය හමුදුර පිළිබඳ බොහොම කරුණාවේ මෛත්‍රියෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා ඒ දෙයට මතක් කරලා දෙනවා අනේ මේ කාලයන් ඉස්සලා මේ කල්ගත වෙන්න ඉස්සලා පුළුවන් තරම් කාමයේ විඳපන්. පස්සේ බැරුවයි ඉස පැහුනට පස්සේ නිකට පැහුනට පස්සේ භාවනා කරන්න. දැන් ඔය කාලිකේ කරමු කියන එකයි කියන්නේ. ඉතින් ඒකට ඕන කෙනෙක් වැටෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේට ඒක පිටපොට හරවලා කියන්න පුළුවන් උනේ අංග සම්පූර්ණ උත්තරයක් දෙන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේ. නමුත් ඒ దేవතාවා කියන දේ ලනුව කන්නේ නැහැ. එච්චරමයි එච්චරමයි අපිට බේරෙන්න තියෙන ක්‍රමය. අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් ওই ස්තෝත්‍ර ගායනා කරන කට්ටිය උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට නම්බු නාම දෙන කට්ටිය සත්ත පහකට කවදාකවත් නෛර්යානික සීසත් ධර්මයට නෙවෙයි අපිට උත්සුති කරන්නේ ලාභයට සත්කාරයට සම්මානයට හිඩෝකෙට. ඉතින් ඒගොල්ල සනසලා පිනවලා මේකට එන්නේ හිටියොත් කවදාවත් එන්න හම් වෙන්නේ නැහැ එනකොට කාලේ ගත වෙලා. ඒ නිසා අපිට ඒව පිළිබඳව ඒ සමාජ ධර්ම කඩන්නත් බෑ. ඒවට වෛර කරලත් බෑ. අපිට කරන්න තියෙන වට මේ දේවතාවට මේ සමිද්දි ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා වගේ රණ්ඩු කරන්න යන්න එපා. කාරණාව කියනවා නෑ මම සාන්දෘෂ්ටික සද්ධර්මයේ වැඩ කරන්නේ. මේ සාන්දෘෂ්ටිකත්වය කියලා කියන්නේ අස්පනා අපිට දැකීමට මේකට සරුවචනන්සේ දීපු තවත් නමක් තමයි යථා භූත ඥාන දර්ශනය. අස්පනා අපිට තියෙන දේ දැකීම. ඉතින් එතකොට ඇයි මේ අපිට මේ පේන දර්ශනයත් සරුවචනන්සේ පෙන්වන මේ ධම්ම චක්ෂුෂය හරහා පේන යථාභූත ඥාන දර්ශනයත් අතර මෙච්චර විපල්ලාසයක්. ඇයි මෙච්චර මේ හරස් කැපුමක් තියෙන්නේ? අපි සාමාන්‍ය ලෝකයේ භෞතික විද්‍යාව කියන දේක් තමයි මේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවායි කිය. නැත්නම් අපිට මේ පේන දේ මෙතන තියෙනවා කියන අදහසෙන් තමයි භෞතික විද්‍යාවට උගන්වන්නේ. ඒක මේ තියෙන දේ අනිවාර්යයෙන්ම පේනවා. සරුවචන සඳහන් කරලා තියෙනවා යම් පෘ탁ජනය කියනවනම් අහවල් දෙය ඇතයි කියලා ආර්ය විවරයේ දෙ නැත. යම් ආර්ය විවරක යම් දෙයක් තියෙනවයි කියලා කියනවනම් පෘ탁ජන විවරයේ දෙ නැත. අන්නේ තරම් ඔළුවෙන් හිටගත්ත ලෝකයක් මේකේ තියෙන්නේ. ඒ නිසා සරුවචනන්සේගේ පෙන්වීම ඇනුව උන්වහන්සේ සඳහන් කරනවා හීනෙකදී සියල්ල ඇත කියන සංඥාවදී අපි සම්පූර්ණ හීනය බුද්ධ විඳිනවා. ඇහැරියට පස්සේ මොකද වෙන්නේ? ඒ දකෝ සේරම මනෝ විකාරයක් බව හිතේ තිබුණු වමාරා කෑමක් බව මිස වෙන මොකක්වත් නැහැ. මිරිඟුවක් දකින්න මුවා සියල්ල අතහැරලා දූවගෙන යනවා මිරිඟුව පිටිපස්සේ එතන වතුර තියෙනවා මේකේ 10 තියෙනවායි කියලා. මුවාට තේරෙන්නේ කොච්චර දිවුවත් මිරිඟුවක් Taman අතර තියෙන පරතරේ අඩු වෙන්නේ මිරිඟුවත් එන්නේ එන්නේ තල්ලු වෙන බව තේරෙන්නේ නැහැ. නමුත් හති හැලලා වැටිච්ච දවසේ දුවල තියෙන්නේ උණුසුම් වාත දහරාවක් පිටිපස්සේ වතුර හරහා නෙවෙයි. මේ බව දැකපු සරුවචනංශේ කියනවා ඔය ඔය මෝඩකම නිසා තියෙන හැම දෙයක්ම පේන්නෙත් නෑ, පේන හැම දෙයක් ඇත්තෙත් නෑ. ඉන්නේ විවෘතකම. විතරයි විපස්සනාව කියන්නේ. භාවනා කරනකොට අපිට විවිධ ජේතවනාරාමේ පේනවා බුදුහාමුදුරුවෝ පේනවා දේවදත්ත පේනවා අසුචි පේනවා නිල් පාට පේනවා කහ පාට පේනවා ඉතින් අපි අහනවා ඇයි එහෙම පේන්නේ මොකද්ද මේ මට මොන ලැබිලා තියෙන ඥානේ මේ මට මේ විපස්සනාවද මේක සිද්ධ වෙන්නේ මේක සම්මතයේද මේක ඉස්සරහටද යන්නේ මේක පස්සටද යන්නේ කියලා අර දකින දකින හැමදේම තියෙනවා කියන අදහසින් තමයි කතා කරන්නේ. මොන් සාන්දෘෂ්ටිකත්වය කියලා කියන්නේ අස්පනා අපිට පේන දේ අල්ලන්න පුළුවන් තැනින් පටන් අරගන්න පටන් ගන්න පේන හැම එකක්ම සැක කරන්න. බාර ගන්න එපා ඒක නැවත බලන්න. නැවත බලන්න. නැවත බලන ලක්ෂ වාරයක් බලනකොට විතරක් Tamanටම තේරෙයි මේ මම තියෙන දෙයක් අල්ලගෙන පේනවයි කියනවාද නැත්නම් නැති දෙයක් අල්ලගෙන පේනවාද කියන එක දැක්කඳ අපි ඉස්සෙල්ලා නම් ඇත්තට වශයෙන් බුදුහාමුදුරුවෝ කෙරේ සද්ධාව තියෙනවා. ගුරුහාමුදුරුවෝ කෙරේ සද්ධාව තියෙනවා. නමුත් බුදු ඒ දෙන්නම කරන්නේ මොකද්ද? අපි කරන සද්ධාවෙන් මොකද්ද කරන්න තියෙන්නේ? ආස්වාද ප්‍රසවාසයේ දිහාම ලක්ෂ කෝටි වාරයක් බලපන්. නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ දිහාම සතියෙන් බලන්න. පළවෙනි සැරේ බලන එක දෙවෙනි සැරේ බලන්න ඕනේ සම්පූර්ණ ආදුනික මනසකින්. අලුතෙන්ම ඉපදිච්ච බබෙක් හුස්ම ගන්නවා වගේ. නිකන් උදාහරණයක් වශයෙන් කියනවනම් අපිට සමාජලාට අද දවල් ප්‍රශ්න වලක් තිබුණා. සමාජලාට භාවනා කරන්න ගියාම හරියට හිතවිලි එනවා. ඉතින් හිතවිල්ල දිගේ ගියාට පස්සේ එකපාරට ඉඳපු ගමන් ආය ආනාපානෙට එනවා. ආනපන ආපු ගමන්ම මොකද වෙන්නේ? හරි පශ්චාත්තාවපයක් වෙනවා. අනේ මෙච්චර සීල් අරගෙන මේ වගේ භාවනා පිටසක් අත ඉඳගෙන මම මෙච්චරලා කල්පනා කරලානේ තියෙන්නේ. ආනපන කරලා නැහැ කියලා හරි පශ්චාත්තාවපයක් එනවා. නමුත් භාවනා කරන එක නම් මේ පශ්චාත්තාවය පැත්තකට දාලා ගියේ නම් හිතවිල්ලක තමයි. නමුත් දැන් තියෙන ආනාපාන නිසා මගේ හිත මං අලුත් කරගෙන මේ ඇති වෙච්ච ආනාපාන දිහා බලන්න ඕනේ අලුතෙන් ඉපදිච්ච කෙනෙක් වගේ. නාවකම්මිකෙක් වගේ. ආදි විපස්සකෙක් වගේ. ආන්නේ බලන්න පටන් අරගත්තොත් වෙච්ච දේ පිළිබඳව පශ්චාත්තාපය නැත්නම් හිත කාලයේ දිගේ දුවලා ගිහිල්ලා කාලකන්ණි වෙනවයි කියලා කියන්නේ වෙනවා වෙනුවට මතුවෙච්ච අරමුණ බලන්න එලඹිච්ච අරමුණ බලන්න පුරුදු කරනවා නම් ඒ යෝගාවචරයට එnde ende ende ende සාන්දෘෂ්ටික ගතිය මේ දැන් අස්පනා පිට මේ පෙරලෙන දේත් එක්ක යන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා වයසට යන්න බෑ කාලයට යට වෙන මිනිහා තමයි වයසට යන්නේ. හරියට එනේන දේත් එක ගත කරනවා නම් ඒ නිසා සරුවචන්සේ සඳහන් කළ තිනවා කාලෝ ගසති භූතානි කියලා. රහතන් වහන්සේ විතරක් හරියට කාලයත් එක්කම ගමන් කරන නිසා රහතන් වහන්සේ කාලේ කාදමන්න පුළුවන්. අනි සියල්ලම කාලේ විසින් කාදමනු ලබනවා. නිසා රහතන් වහන්සේට කියන්න පුළුවන් කාල කන්‍යයි කියලා. එයාට විතරයි පුළුවන් කාලෙත් එක්ක හරියට ගමන් කරලා කාලයත් කාලය කාදමන්න. අනිත් ඔක්කොම කාලය විසින් කාදමන. ඒ නිසා සාන්දෘෂ්ටික தത്വෙට යන කෙනා බද්දර යවුවනේ තමයි හැම මොහොතෙම කොච්චර වයසට ගියත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් වර්තමාන චිත්තක්ෂණයට හිත දාලා බලනද Taman ඉන්න මොහොනම තැනක එක දවසක් ඒ නිල්ලඹ ඉන්නකොට මට මතක් වුණා මම එතකොට අවුරුදු ගාණක් යනවා ගිහිලා කවුරක්වත් නැහැ මම මේ ඔහේ ඉඳගෙන ගහක් ඇතුලේ ඉඳගෙන සුදු ඇඳගෙන කල්පනා කරගෙන ඉනකොට කොහෙන්ද දන්නේ මට ආවේ අදහසක් ආවා මම කවදද ඉස්සලාම සුද්ධ වශයෙන් ලුණු රස දැක්කේ ලුණු රස වින්දේ ඊටාම පුංචි කාලේ තමයි ලුණු ඇටයක් කටේ තියලා අපි ලුණු රස බුත් විඳලා තියෙන්නේ දැන් එතකොට මේ කල්පනා කරන වයසේදී මගේ මං හිතන අවුරුදු 20 25 4 වයසේදී දැන් ලුණු කැටයක් කටේ තිබ්බත් අර පුංචි කාලේ විඳපු ලුණු රසෙයි අද විඳපු ලුණු රසෙයි වෙනසක් තියෙනවද ස්ත්‍රී පුරුෂ ගතියක් තියෙනවද? වයසට ගිහිල්ලා තියෙනවද? මොකක්වත් නැහැ. දැන් අවුරුදු 50කට පස්සේ ආයෙසරයක් ලුණු කටයක් කටේ තිබ්බොත් ඒ ලුණු රසයත් එකයි නොදන්න වයසේ ලුණු රසයත් එකයි මේ කාලය කියන එක මිනිස්සු විසින්ම වහාගත්ත විකාරයක්. ඒකට අහුවෙන්නේ චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්‍ය ආඳුන නැති කෙනා තමයි. එනිසා මේ ස්වාමීන් වහන්සේත් මතක් කරනවා ඔය උඹ හිතන කාලයට මම යට වෙන්නේ නැති වෙන්න ඕනේ නිසයි මම නිතරම වර්තමානයේ හිත පවත්න්නේ වර්තමානයේ හිත පවත්තන කෙනාට වර්තමාන හිතේ තියෙන මේ මම දැන් මෙතන මැරිලා නෑ නිින්ද ගිහිල්ලා නෑ මම ක්ලාන්ත වෙලා නෑ කියන ගතිය කවදාකවත් වයසට යන්නේ කොයි වෙලාවක හරි එක අල්ලගන්න උදේ බලන්න හැන්දෑව බලන්න වෙනසක් තියෙනවා කියලා අනිත් දවසේ උදේත් බලන්න කන කොටත් බලන්න, බොන කොටත් බලන්න, වැසිකිලි කරන කොටත් බලන්න, ආනාපාන කරන බලන්න කවදාකවත් වර්තමාන මොහොතේ රසය කාලයට අහුවෙන්නේ නැහැ. ඒක විඳින්නෙත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් නෙවෙයි වෙන කොහෙන්ද. ඒකේ ඥාන පිළිම ගතියකුත් නැහැ. ඒකේ පැවිදි උපවිදි ගතියකුත් නැහැ. බෞද්ධ බෞද්ධ ගතියකුත් නැහැ. මෙතෙන් ගියා නම් අපි කියන එක සාන්දෘෂ්ටිකයි කියලා. අන්නේ සාන්දෘෂ්ටික රසය දේවතාවා කිව්වේ කාලික දෙයක් සාන්දෘශික රසය කියන්නේ කාමය කාමය විඳපං අනාගතේ ඉන්න තියෙන ධානසප බලාපොරොත්තු වෙන එක මෝඩකමක් කියලා. මේ ස්වාමීන් වහන්සේ පෙන්නේ භාවනාවම සාන්දෘෂ්ටිකයි. ඇත්තටම කියනනම් අප්‍රමාද කියන සතිය කියන්නේ සාන්දෘෂ්ටික ගතියක්. අන්නේ සාන්දෘෂ්ටික ගතියට අපි හරවලා ගන්නකොට අපිට ප්‍රධාන වශයෙන්ම කාමයේ බැහැර කරන්න වෙනවා. එතෙන් තමයි ප්‍රධානම ප්‍රශ්නේ මතුවෙන්නේ කාමයේ පිළිබඳව ලේස මාත්‍රයක් හෝ වංචනික හෝ ෂටව හෝ මායාකාරීව හෝ වංචනිකව හැඟීමක්වත් තියෙනවා අපිට කවදාකවත් ඒ චිත්තක්ෂණේ වර්තමානට එළඹෙන්න බෑ. ඒ දෙක දෙක. නමුත් කොච්චර කාමේ නතු වෙලා හිටියත් ඉසල චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ නැවතත් වර්තමාන මොහොතට එළඹෙන්න පුළුවන්. ওই සම්තති කියන ඇමතිවරයා කොසල් රජුරුවන්ගේ ප්‍රාදේශීය යුද්ධයක් නතර කරලා ආවට පස්සේ යාට කිව්වා රජසිරි විඳින්නයි කියලා. දවස් 7ක් දුන්නා රජමාලිගාවේ තියෙන ඕනම සැපක්. අරගෙන විඳින්නේ කියලා. ඉතින් යා කරුවේ මේ හොඳම නාටිකාංගනාව, හොඳම සැරබීම, හොඳම කෑම, ඇත්තු අස්සු ඔක්කොම අරගෙන ඒ දවස් 7ම හොඳට සන්තර්පණය කරා. අන්තිම දවසේ 7 වෙනි දවසේ ඇතෙක් පිට නැගලා රාජාභරණ ඇඳගෙන දැන් උදේ යනවා උයන් කෙලියට. යනකොට සරුවච්චාන්හන්සේ වඩිනවා පිණ්ඩපාතේ. ඇතා උඩ ඉඳලා මෙයා රජසිරියේ ඉන්න ගමන් ඔලුව පාත් කරලා සරුවච්චාන්හන්සේට වැඳලා යනවා. සරුවච්චාන්සේ පිටිපස්සේ ඉන්න ආනන්ද හැමදෙරණ මතක් කරනවා ඔයා අදම රහත් වෙලා අදම පිරිනුවම් පානවා මේ රාජාභරණ සහිතව ඇතා පිට යන මිනිස්සයා. ඉතින් ඔක්කොමලා හිතනවා මේ බුදුහාමරෝ කට කහනවට කතා කරන දේවල් මේ මේ බොණ්ඩ ගෑනුත් ගොඩක් වට කරන කොල්ලොත් ගොඩක් වට කරන සංభాෂණයකට යන මිනිස්සයාට බුදුහාමරට පොඩ්ඩක් වැන්ද බව නම් ඇත්ත රහත් වෙන්න පුළුවන් කියලා. මේ මිනිසයා මා උයනට යනවා ගිහිල්ලා වේදිකාවක් සකස් කරනවා. සකස් කළාට දක්ෂම නාටිකාංගනාව නටවනවා. ඒ ඒ අම්මණ්ඩි නටන අම්මණ්ඩි ගැන හිතනකොට කියන්න තියෙන්නේ එයාට අර ඉංගසුඟ නලවන්න ඕනේ කර්මන්‍ය ගතිය නිසා දවස් 7ම කාලා නැහැ. මොකද කහපු ගමන් ස්තබ්ද වෙනව ඇඟ නටවන්න බෑ. ඒක මේ නලුන් ලිලියන තියෙන ප්‍රධාන රෝගයක් ඇඟ බොහොම කිට්ටුවෙන් පවත්වාගෙන ඉන්න නිසා ඒගොල්ල කැම කන්නේ පුදුමාකාර විදිහට තමයි ස්ලිම් බොඩි එක නඩත්තු කරන්න කරන සෙල්ල මේකට වෙනම තියෙනවා ලෙඩක් මේ අම්මණිටත් ඒ ලෙඩේ තිබිලා තියෙන්නේ දවස් 7ෙම කාලා නැහැ වේදිකාවේ නටන ඉඳද්දී කට අරගෙන එහෙම වැටිච්චාම මැරිලා වැටෙන්නේ ඉතින් කට්ටිය හිතුවා ජවනිකාවේ හැටියට යා මැරලා වැටෙන්න ඕන කියලා බලනකොට මැරලා වැටලා තින්නේ ඇත්තටමයි ජවනිකාවට නෙවෙයි කටත් ඇරිලා මැරලා වැටලා. එතකොට සන්තති යමතුමාට ඇතිවෙච්ච ශෝකය මෙතෙකයි කියලා නෑ. කොහොම හරි බීලා හිටපු අරක්කු නරක්කු බොන්න නැතුව ඇති මේ කාලේ වෙනම රබන්ති ඒකේ සැර බැස්සා. බහැපු ගමන් කල්පනා වුණා මේ මනුස්සයා මාව පිනවන්න දවස් 7ක් නැතුවා වේදිකාවේදී ප්‍රසිද්ධ සෙනඟ මැද කට අරගෙන පපුව හාට් අරගෙන ඇල්ල මැරුණා. ඊට පස්සේ මොනම තාලකින්වත් මේ බීමෙන්වත් තරුණ තරුණියන්ගෙන්වත් කෑමෙන්වත් රජසිරින්වත් වැඩක් නැහැ. ටික පාරට මතක් වුණා විනාසයි. මේ අපි කරන කුමන නැටුම් කෙලි කවට සිනාදා. ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ. ඒක පාරට මතක් වුණේ සරුවචන් ආංශ. මෙයා ඒ ඒ වේගෙම්ම ගියා සරුවචනන්ස ගට ගිහිල්ලා කිව්ව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හැර මගේ දුක විඳින්න කවුරක් නිවන්න කවුරක්වත් නැහැ. මම ඉන්නේ පුදුමාකාර මේ සියලු සැප සම්පත් නිසා ඇතිවෙච්ච තද දුකක. ඒ බුදුරජාණන්සේ කිව්වමකෝ අතීතේ ඉවරයි අතහැරලා දාපන්. අනාගතේ ගැන තැවෙන්න එපා. අනාගතේ ඇවිල්ලා නැහැ තව. වර්තමානයේත් මිදියන් මිදිච්චාම රහත්. මේ සාන්දෘෂ්ටිකත්වය නෙලියක් මරණයි කියලා සාන්දෘෂ්ටිකත්වයේ කෙලසෙන්නේ නැහැ. අනාගතය ගැන තැවුණයි කියලා සාන්දෘෂ්ටිකත්වයේ කෙලසෙන්නේ නැහැ. බීලා හිටියයි කියලා බුදුහාමුදුරු කියන බණ තේරෙනවා නම් සාන්දෘෂ්ටිකත්වයේ කෙලසෙන්නේ සාන්දෘෂ්ටිකේ විඳපන් කියනකොට එතනදී මේ මිනිස්සේ ආර අතීතයත් අමතක කරලා අනාගතයටත් යන්න දෙන්න තෝ වර්තමානයේ හිත මුදා ගැනීමේ රජ ඇඳුම් ඇඳගෙනම රහත් වෙනවා. ඊට පස්සේ සරුවචනසේ සඳහන් කරනවා මෙයාට ශ්‍රාතන් වංශයකට කරන්න තියෙන ආදාහන කටයුතු කරන්න කියලා. ඉතින් සංඝයා වංශය කියනවා මේ දවස් හතක් බීලා නටනට හිටු මිනිස්සයාට මේ භික්ෂුන් වහන්සේ නමකට නැත්නම් රහතන් වහන්සේ නමකට කරණ තියෙන සැලකිල්ල සලකන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා අලංකතෝ චේප සමං චරේති. රාජාන්තුමෙන් අලංකාර කෙරුවත් හිත සමසේ නඩත්තු කරනවා මම මෙයාට රහතන් වහන්සේ කියලා. අපි හිතනවා සාන්දෘෂ්ටිකත්වයේ කියන එක දවස් 7ක් 8ක් සිල් දැක්කට පස්සේ දසපාරමිතා පිරුණාට පස්සේ එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙච්ච කට්ටියට විතරක් මෛත්‍රී බුදුහාමරෝ දැක්කට පස්සේ එන එකක් කියලා. නමුත් මේ සූත්‍රයේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ සාන්දෘෂ්ටිකත්වය ඔය පුංචි කිසිම දෙයකින් කෙලසන්න බෑ. සාන්දෘෂ්ටික දේ සාන්දෘෂ්ටික බව දන්නේ නැත්නම් ඒක කොච්චර ළඟ තිබ්බත් ඒකෙන් කිසිම බුද්ධියක් නැහැ. ඒකෙන් කිසිම සමාදන් වීමක් නැහැ. ඒ මනුස්සයා දිගටම කාලිකේ වාසි ලැබමින් කාමසේවණයෙන් ගත යුතු කරනවා සාන්දෘෂ්ටිකත්වය අඳුරන්නේ නැහැ. ඒක නිසා සාන්දෘෂ්ටිකත්වයේ සාන්දෘෂ්ටිකත්වයේ කියලා දැකගන්න ඒක මට දැනුත් කරන්න පුළුවන් නැත්නම් ඒක තමයි මං කළ යුතු උත්තරම දෙය කියලා දැනගන්න අපිට ඉන්නේ එකම සහෘද <clears throat> චෛතසිකයේ තමයි සතිය. සමහර විටක මට චෝදනා කරනවා ඕනකට වැඩිය මේ සතිචෛතසිකය පිළිබඳව අවධානය පෙන්වන්න හදනවා කියලා. නමුත් ਸਰුවත් chance සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පටන් අරගන්නේ සතර සතිපට්ඨානෙන් තමයි. ඉතින් ඒ නිසා යම් වෙලාවක යම් කෙනෙක් මේ වගේ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා සතිය පිහිටවනවායි කියලා කියන්නේ ඉඳගෙන හිටියත් සක්මන් කරමින් හිටියත් කමින් බමින් හිටියත් මොන දේ කරත් මේ අස්පනා අපිට සිද්ධ වෙන්නේ මේකයි කියලා <clears throat> ඒක හොඳට අස්පනා අපිට ඇති දේ ඇති හැටියට දැකලා අස්පනා අපිට දැකපු ඇති දේ තව කෙනෙකුට ඇති හැටියම කියන්න පුළුවන් නම් ඒක අති ශ්‍රේෂ්ඨ වැඩක්. මෙතන අභියෝග දෙකක් තියෙනවා. ඇති දේ ඇති හැටියට දකින්න බෑ. මොකද අපි වෙන මොකද්දෝ අපේක්ෂා කරන්නේ. අපි නිවන කියලා අපේක්ෂා කරන්නේ වෙන මොකද්ද මේ ඇති ඇති හැටිය නෙවෙයි. ඇති ඇති හැටිය දැක්කත් වෙන කෙනෙකුට ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කිරීමට අපේ වචන නැහැ. අපිට ඒක පේන්නේ ඕන නැති දෙයක් විදියට. ඒ නිසා කවදා හෝ ඇත්ත ඇති හැටියට දකින්න ඕනේ. දැකලා දැකපු ඇති හැටිය තව කෙනෙකුට sannivedana කරන්න පුළුවන් නම් ඉතින් මේ මිනිස්යාට මේ මේ ජීවිතේම නිවන් දකින්න මොනම බාධාවක්වත් නැහැ. ඒ නිසා කමඨහං සුද්ධ කරනකොට අපි බණ කියනකොට අමතරව නිතරම මතක් කරනවා භාවනා කරනකොට මතුවෙන හැම දෙෙම නිවන් දොරටු භාවනා කරනදී අහවලදී මතු නොවිය යුතුයි කියලා දෙයක් නැහැ. මතුවෙන මොන දේ වුණත් මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කර ගන්න නැතුව ඒක දිහා නිරීක්ෂණයක් කරලා මෙන්න මෙහෙමයි ඒක ආවේ කියලා ඇත්ති හැටියෙම. ඒක තව කාටට කියන්න පුළුවන් නම් ඒ කිසිම දෙකින් ඒ කෙනාගේ චිත්ත ප්‍රවෘත්ති කෙලසිලා නැහැ. අපිට වෙලා තියෙන මේ දැනට පේන්න තියෙන දේ නිවන බව දන්නේ නැහැ මධ්‍යම ප්‍රතිපදාව දන්නේ නැහැ ඇස් දෙක වහගෙන කල්පනා කරනවා අර කාවේ නැහනේ මේ කාවේ නැහනේ නදකින් මූ ආවා නදකින් අරු ආවා කියලා එනේන දේවල් එක ගැටෙනවා ආපු නැති දේවල් ගැන තැවෙනවා ඒ නිසා කවදාහක්වත් හුස්ම දියා හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා හෝ වර්තමාන මොහොත දිහා හෝ පිපිච්ච මලක් වගේ විකසිතව බලන්න දන්නේ. ඒ තාක් අපි පුහුණු කරන්න. ඒ තාක් අපි විපස්සනා කරන්න ඕනේ කරලා මම මේම වාඩි වුණා. වාඩි වෙච්චාම මම දැන් මෙතන ඉන්න බව මගේ ඉරියව්ව සමබර නැති බව හෝ සමබර බව. මම මගේ අතපය දඬු වෙලාද තියෙන්නේ නැත්නම් සහැල්ලු වේද තියෙන්නේ. මගේ හිත දඬු වෙලාද ධරත වෙලාද නැත්නම් සහැල්ලුවේ තියෙන්නේ කියලා වෙන කාටද කියන්න පුළුවන්. ඒ කෙනා ඒක වාර්තා කරන්නේ නැත්නම් ඒ වගේ මේ වාර්තා කිරීම තමයි ශ්‍රේෂ්ඨම දේ බව දන්නේ නැත්නම් එයා කියන්නේ මම වාඩි වුණා මේ ඉතින් මට ආලෝකය දැක්කේ නැහැ. ඉතින් මට මේ සැහැල්ලුුනේ නැහැ. කොහෙදෝ මොනවා දෙකක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු පුළුවන් තරම් කොයි ඉරියව් හරි කමන්නේ මම මේ වෙලාවට හුඟක් වෙලාවට මේ වගේ දේවල් වලට වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගන්නවා සක්මනුවත් ප්‍රශ්නයක් නැහැ. ඇති හැටියෙන් දකින්න පැමිණිච්ච මොන දේ හරි කම නැති හැටියෙන් දකින්න පුළුවන් නම් ඒ හිත අන්තිම පිවිතුරු. ඒකේ පිවිතුරු ගම බාහිරට පෙන්නන ක්‍රමේ තමයි හොඳ වෙලාමදි හොඳ බව පේන්න තියෙන eBay. ඒ විදිහටම කාටද කියන්න පුළුවන්. ওই වෛද්‍යවරු හොඳට දන්න කතාවක් තමයි කවදාකවත් ලෙඩෙකුට රෝග ලක්ෂණ කියන්න බෑනේ. අන්තිම භයානකම රෝගියා තමයි හාමුදුරුවෝ. හාමුදුරුවන්ට කවම කවදාකවත් වෛද්‍යවරයෙකුට රෝග ලක්ෂණ කියන්න බෑ. යා වෛද්‍යවරයාට චතුරාර්ය සත්‍ය කියලා දෙන්න යනවා. යාට සිල්වන්ත වෙන හැටි කතා කරන්න යනවා. මේ ලෙඩකින් හොඳටම අමාරු දෙනකොට කොහෙද අමාරු කිව්වොත් එහෙම බන කියනවා. ඔය හිටපු ආටිකල් මහත්තයා කියලා තියෙන ධම්මචන්ද හාමුදුරන්ට භයානකම ලෙඩ තමයි මේ. හාමුදුරුවෝ කවදාකවත් දැකපුවාම මං ආවේ ඔබතුමා හම්බෙන්න මේකටයි මෙන්න රෝග ලක්ෂණ කියන්න දන්නේ නැහැ. අන්නම්ම නම් බයිලා යන්න හදනවා කියනවා දොස්තර මහත්තයා අතනත් දඟලනවා මෙතනත් කහනවා මේ ඔත්තල බයිලා කතා කරගෙන ඉඳලා යන ගමන මේ හාමුදුරු අල්ලගෙන මම මේම කිව්වට මම හාමුදුරු කෙනෙක් නිසා මම හිතන්නේ හාමුදුරු මයිත් එක තරහ වෙන එකක් නැහැ ඔක්කොටම තියෙන්නේ මේකයි මේ වර්තමාන මොහොතේ ඇති තත්වයට අපි කිසිම විවෘතකමක් නැහැ. ඒක නිර්වචනය කිරීම සඳහා ගන්න ප්‍රයත්නට අපි කිසිම ගෞරවයක් නැහැ. නිසා අපිට දෙකයි මේ භාවනා වැඩමුළුවේදී කරන්න වෙන්නේ. දී ඇති චිත්තක්ෂණයක අත් දකින්න දේ හැකිතාක් 100%ක්ම නිවන කියලා හිතන්න. ඊට පස්සේ කමඨාන් සුද්ධ කරනකොට මෙන්න මේ වෙලාවේදී මෙන්න මෙහෙමයි මම මේක අත්දැකේ කියලා අතිශෝක්තියට දාන්නත් එපා අව탁සේරු කරන්නත් එපා අපේක්ෂා කරන්නත් එපා ප්‍රතික්‍රියා කරන්නත් එපා ඇති හැටිය කියන්න එතනදී තමයි sannivedana වෙන්න පටන් ගන්න. නැත්නම් මේ దేవතාවයි සමිද්ධිය හමුදුරේ වගේ එකක් එක්කෙනෙක් කියනවා තව එකක් තව එකෙක් කියනවා යන්නේ කොහෙද මල්ලේපෝ. නිසා බණත් අහන්න ඕනේ, භාවනාත් කරන්න ඕනේ, කමඨන සුද්ධ වෙන්න ඕනේ. අන්න එදාට තේරෙන පටන් ගන්නවා. ගල්ඩොඩ වපුරව වගේ නාස්තියක් නෙවෙයි දැන් ඉතින් ටිකෙන් ටික පුංචි දෙකින් පටන් අරගෙන ඇති හැටිය ප්‍රකාශ කිරීම පටන් ගත්තට පස්සේ ඒක ඇබ්බැහියට යනවා. අපි කොච්චරක් ජීවිතයේ අතිශෝක්තිද කතා කරන්නේ. කමකට නැති වල්පල්ද කතා කරන්නේ වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුළුවන් නම් මේ ගමන එච්චරම ආවා. ඉතින් අද දවසේ සෑහෙන කාලයක් ගත්ත නිසා මම මෙතනදී අද දවසේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සමිද්ධි සූත්‍රයේම මුල් කරගෙන දවසින් දවස ඒ ස්වාමීන් වහන්සේ අපිට පෙන්නන පාර දිගේ පස්සේ සරුවචනාංශේ පෙන්නන පාර දිගේ ඉදිරියට ධර්ම දේශනාවලිය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අද මෙතෙක් අහුම්කන් දෙන්න යෙදිච්ච දේවල් මේ කරගෙන යන වැඩේ පිළිබඳ තව ධෛර්යයකින් උනන්දුවකින් යුක්තව කරගෙන යන්න ශක්තිය පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතන නැත කරනවා ශිරු දිනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා